ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම් ปิ බුද්ධං සරණං ගච්ඡාමි තතියම් ปิ ධම්මං සරණං ගච්ඡාමි තතියම් ปิ සංඝං සරණං ගච්ඡාමි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 බුද්ධානුස්සති මෙත්තාචේ මරණං අසුභක්සති සෝ ීමා චතුරාරක්ඛා භික්ඛු භාවෙය්‍ය සීලවාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්රවි මධ්‍යස්ථානයේ මුල් කරගෙන පවත්වාගෙන යනු ලබන මේ ධර්ම දේශනා මාලාව සඳහා සංයුත්ත නිකායේ මහා වග්ගයේ සඳහන් වෙච්චි කාය සූත්‍රය තමයි මේ තාක් ඉස්සරහින් තියාගත්තේ. ඒ සූත්‍රයේ කෙටියෙන් සංග්‍රහ වෙලා තියෙන්නේ අපේ බුද්ධ ශාසනයේ ප්‍රධාන වශයෙන් භාවනා යෝගාවචරයේගේ නැත්නම් කෙලස් කැපීමේ වැඩපිළිවෙලක යෙදීන යෝගාවචරයක් විසින් මූලිකව දත යුතු මේ නීවරණ ධර්ම සහ බොජ්ජංග ධර්ම කියන කළු සුදු ධර්ම දෙක පිළිබඳවයි. කායක් පවත්තන ඕනම කෙනෙක් ඒ කාය පැවැත්වීම සඳහා යම් ආහාරයක් අත්‍යවශ්‍ය බව දන්නවද? ආහාරයෙන්මයි කඳක් කයක් පවතින්නේ බව දන්නවද? ඒ නිසා කය පවතින්නේ ආහාර පදනම් කරගෙන කියන වාක්‍ය කියන්න පුළුවන්. ඒ වාගෙම තමයි නීවරණ ධර්මත් යම් කිසි సంతානයක දිගට පවතිනවා නම් අනිවාර්යයෙන් මේ නීවරණ ධර්ම වලට අවශ්‍ය ආහාර නිතර ලැබෙන නිසායි ඒ సంతානේ නීවරණ පවතින්නේ. යම් තැනක ඒ නීවරණ ධර්මයන්ට අවශ්‍ය ආහාර නැති වුනොත් වියලී ගියොත්, සිඳී ගියොත්, මිලාන වී ගියොත් නීවරණ ධර්ම වියලී යනවා, සිඳී යනවා, මිලාන වී යනවා. ඒ වගේම තමයි බොජ්ජංග ධර්ම හත වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ ආහාර නිසි පරිදි ලැබෙනවන ඒ බොජ්ජංග ධර්ම වැඩෙනවා. ආන්න මේක තමයි සරුවචනාංශට දෙන්න ඕනේ පණිවිඩය. මේ කය නිදර්ශනයක් වශයෙන් තබාගෙන සාකච්ඡා කරන නිසා සූත්‍රයට කාය සූත්‍රය කියලා නම දීලා තියෙනවා. අපි පසුගිය හමු වෙච්ච වාර ටිකේදී ඒ ප්‍රධාන පළුව වෙන නීවරණ ධර්ම පිළිබඳව එක එකක් දවස වගේ අරගෙන දැන් අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ සෑම ධර්ම කොටාසක්ම සාකච්ඡා කරනකොට අනිවාර්යෙන් අපි මතක් කරගන්න යෙදුනා ඒ වාට සම්බන්ධ ඒ විශේෂ චතුරාර්යක භාවනා පිළිබඳව අපි මගාරවලයි අමතක කරගෙනයි මෙතෙක් කල් ආවේ. නීවර ධර්ම හැමාරයිත් බොජ්ජංග ධර්ම පටන් ගන්නටත් ඉස්සර වෙලා ඒ දන දන දැක දැක අමතක කරපු ඒ චතුරාර්යක භාවනා පිළිබඳව දවසක් ගත්තොත් හොඳයි කියන එක මම එදා ඉඳලම කල්පනා කර හිටපු දෙයක්. ඉතින් අද දවස ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චතුරාර්යක භාවනා පිළිබඳව මතක් කරගන්නයි. එව්වා ඒ විශේෂයෙන්ම අතහැරිය යුතු දුරු කළ යුතු නීවරණ සම්බන්ධයෙන් අපේ ථේරවාද බුද්ධ ආගමේ තියෙන බොහෝම සම්ප්‍රදානුකූල සම්මත ක්‍රම හතරක්. ඉතින් භාවනාවකට යම් කිසි කෙනෙක් පෙළඹෙනකොට ඇත්ත වශයෙන්ම කියනවනම් මුලින්ම අඳුන්වා දිය යුතුයි මේ චතුරාර්යක භාවනා ඒව ආරක්ෂක භාවනා භාවනාම ගමනේදී ඇතිවෙන අතුරු ආන්තරාවලදී ආරක්ෂාව ලබා දීම සඳහා වෙන භාවනා වශයෙන්ුයි අපි අපිට උගන්වලා තියෙන්නේ. නමුත් අපි මේ වෙනකොට භාවනා සම්බන්ධ දේශනත් පවත්වලා තිනවා භාවනාවත් පටන් ගන්න තිනවා. ඉතින් ඒක නිසා මේ චතුරාර්යක භාවනා පසු ඉදිරිපත් කිරීම පිළිබඳව පොඩි නිදහසට කාරණා කියන්න සිද්ධ වෙනවා. මේ චතුරාර්යක භාවනා අපේ බුද්ධ ශාසනයේ ලංකාවේ බුද්ධ ශාසනයේ බොහෝම වැදගත් නැත්නම් වෙන විදිහකින් එකම භාවනා බවටපත් වෙලා තිබුණා ඔය බුද්ධ ජයන්තියට කලින්. ඒ යුගයේදී අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ගාව මේ භාවනා ක්‍රම පැවතිලා තියෙනවා. ඒ පැවතෙන වූවා තුල කවදාකවත් මේ අරිහත් මාර්ගයේ දක්වා වෙන ප්‍රධාන භාවනා ක්‍රම ඉස්මතු වෙලා තිබිලා නැහැ. එහෙම දේවල් තිබුණු බව දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් මේ භාවනා ක්‍රම සඳහා විශේෂයෙන්ම අරියත් මාර්ගයේ දක්වා යන ප්‍රධාන භාවනා ක්‍රම සඳහා සූදානම් වෙනකොට පූර්ව කෘත්‍යයක් වශයෙන් කරන මේ චතුරාර්යක භාවන ඒ බුද්ධ ජයන්තිර කලින් සම්ප්‍රදාය නොකඩී නොමිදී පැවතිලා තියෙනවා. ඒ නිසා මේ සෑම චතුරාර්යක භාවනාවකට සම්බන්ධ ගාථා පද සජ්ජහායනා ක්‍රම ඒ පන්සල් වල ආරණ්‍ය වල පැවතිලා තියෙනවා. කොච්චර දුරටද කියනවනම් භාවනා කියන්නේ චතුරාර්යක භාවනා තමයි. චතුරාර්යක භාවනාවෙන් හිත තනා වඩාගෙන ඊගාට කරන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම ක්‍රමයක් තිබිලා නැහැ. එහෙම සම්ප්‍රදායක් ආර්යත් මාර්ගයේ දක්වා යන සම්ප්‍රදායක් තිබිලා නැහැ. බුද්ධ ජයන්තියෙන් පස්සේ තමයි යෝග අපට මේ ශාසනයට පණ ආවේ. ඉතින් ඒ නිසා ඒ තරම් තිබුණු භාවනාවක් මේ මේ විපස්සනා විශ්ල කරගත්ත කට්ටිය එයි මේ පස්සට තියන්නේ කියලා බැලුවොත් මේකට මෙන්න මෙහෙමයි දෙන්න තියෙන නිදර්ශන කාරණාව. යම් කිසි කෙනෙක් මම ඉදිරිපත් කරන්න හදන්නේ මගේ පුද්ගලික අදහසක්. මම හිතනවා මට දෙතුන් දෙනෙක් ඒක භාවිතා කර බව සම්මත කර බව කියවන්න අහන්න ලැබිලා තියෙනවා. මං හිතන විදිහට යම් කිසි කෙනෙක් මේ භාවනා ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය සතිය ඉස්සර කරගෙන යනවා නම් සිහිය පිහිට වීම ඉස්සර කරගෙන යනවා නම් ආරක්ෂක භාවනා නැතුව වුණත් සෑහෙන ආරක්ෂාවකින් සතියෙන් ඒ කටයුත්ත කර දෙන නිසා අනිවාර්යයෙන්ම චතුරාර්යක භාවනා කරලා පටන් ගත යුතුයි කියන ඒ වාක්‍යයෙන් අපි නිදහස්. ඒ මොකද හේතුව අපි සතිපට්ඨාන ඉස්සර කරගෙන යන්නේ සතිපට්ඨාන සූත්‍රයේ මුලින් එහෙම චතුරාර්යක භාවනා සඳහන් වෙලා නැහැ. වෙන විදිහකට අපේ භාෂාවෙන් කියනොනම් සතිය සිහිය පිහිටීම ඉස්සර කරගෙන යනවා නම් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සති සතර මේ චතුආරක භාවනා ඔක්කොගෙම වෙන්න තියෙන කාරණාව සිදු වෙන බව දේශනාහමාර වෙන්න ඉස්සෙල්ලා සම සංතන්දනාත්මක ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම නමුත් සතියෙන් ඒ පූර්ණ ආරක්ෂාවක් සලසා දුන්නා නමුත් අපේ මෙතෙක් පැවතිච්ච මේ වටිනා සම්ප්‍රදායක් ඒ වාගේම මේ සතිය සම්පූර්ණයෙන්ම බලවත් වෙන්න ඉස්සලා සති බලයක් වඩපත් වෙන්න ඉස්සලා ගොඩක් වැඩගත හැකි උපකරණ කට්ටලයක් නිසා මේක දැනගෙන ඉන්න එක බෞසුත භාවයේ පිණිසත් තමන් ළඟ ආයුධ මල්ලේ ගමනක් යනකොට තියෙන ආයුධ මල්ලේ ආයුධ කට්ටලයක් තව වැඩි කරගන්නවා වගේ කියන අදහසක් අනුව බැලුවත් දැනගත යුතු දෙයක්. ඒ නිසා අපි චතුරාර්යක භාවනා වෙනුවෙන් අද මේ දේශනාව කැප කරන්න බලාපොරොත්තු වෙනවා.